ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි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 සුරාමීරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ සම්බං Thank you.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 වයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒවං බුද්ධං සරණානං ධම්මං සංඝං චිත්තේ භයං වා ධම්මි සත්සං වා ලෝමහං සෝනෙස්සති සද්ධාවන්ත පිළිතුරු ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහතන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ දජංග සූත්‍රයේ අවසාන ගාථා මේ කියනවා. එවං බුද්ධං පරන්තාන මෙසේ නවරහාදී බුදු ගුණ සීකරන්න උන්ට ධම්මං සංඝං ච භික්ඛු ධර්ම රත්නේ සංඝ රත්නය සීකරන්නා උතුම් භයං වා සම්විතස්සං වා භයක් හෝ සැක ගැනීමක් හෝ ලෝමහංසෝ නහෙසති හෝමෝද්ගමනයක් හෝ නොවන්නේය ගාථාවිතිතේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගජංග සූත්‍රයේ අන්තර්ගත වන්නේ සූවිසි මහා ගුණයයි මේ දේශනේ පැවැත්වීමට නිදානයක් වශයෙන් ඉදිරිපත් වී ඇත්තේ දේවාසුර සංග්‍රහය දේවාසුර සංග්‍රාමය කියන්නේ මේ මහා භාද්‍ර කල්පය ආරම්භයේදී බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයෝ මනලව ඕපපාතිකව උපන්නා. ඒ කාලේ මිනිස්යන්ට පරමාස අවුරුදු අසංකේයයක් තිබුණා. මිනිස්යන් අහසින් ගමන් කරන්නේ. මිනිස්යන්ගේ ආහාරයේ ප්‍රීතිය. මිනිස්යන්ගේ ආලෝකයේ ශරීරාලෝකයේ ඒ විදිහට කාලාන්තරයක් කිසිම අරුත අසංකේගා කාලය ගෑවෙමින් ඒ මිනිසයන්ගේ අර పూర్ව පුරුදු අනුව එලෙස් පහළ වීම නිසා පිටෙන් පිටේ ඒ සම්පත් පිළිවීම ආලෝකයේ අතුරු දාන් වුණ ආසින් යාගත නොහැකි වුණ ආහාර පාන වලට ආසාවල් නැති වුණ ඔය විදිහට අනුපිළිවෙලින් පිළිහිගෙන ඇවිල්ලා සමහර කෙනෙක් ඒ ගැන නැවත සංවේග වෙලා ධ්‍යාන වඩා බමුදු. ඔය අතර සමහර පූර්ව වාසනා ඇති පුණ්‍යවන්තයෝ තම තමාගේ ඒ සසර පුරුද්දට අනුව සීලාදි ගුණ පුරන්න පුරුදු ඒ අතර තේක්ෂරා ගම්මානයක මඟ මානවක නමින් කරුණේ දුක්ඛ ගම්මානයක් ගම මේ මග මානවකතුමා ජීවත් කරන ගම් බොහොම නිසරු ගමක්. බොහොම අසරණ ගමක්. ඒ ගමේ මිනිසයන් ජීවත් වුනේ බත කර්මාන්තේ. බත පැලලි, බත පැදුරු, ඔය වගේ දේවල් බත පෙට්ටි, බත කුරුණි මේවා නිපදවමින් ඒවා විකුණලා තමයි බොහොම දුකසේ ජීවත්. එක්තරා දවසක් මේ මග මානවක ගියා මේ කර්මාන්ත කියලා තමයි ගලන්නේ. ඒකට තරුණය. ඉතින් මේ කර්මාන්ත කියන්නේ ගහක් ශාලාවක් නෑ වැස්සොත් තෙමෙනවා. ඒ ගහ තුනක් පිරිසුදු නෑ. ඕම කලි කපල පිළිලා. කනකොළ නිදි කුම්භ වැනි දේවල් හැදිලා. ඉතින් මිනිස්සුවා පාග පාගා තමයි මේ වැඩ කරන්නේ කිසිම ගාණක් නෑ. ඉතින් මගමානෝක කල්පනා කළා. ඉතින් සුද්ධ කරනවා නම් කොච්චර හොඳද? ඉදල්ලාක් ගෙනල්ලා මේ ගායට සුද්ධ කළා කොටසක්. කොටසක් සුද්ධ කළා සුදු වැලිය ගත්තා සමන්න. තවත් කෙනෙක් කැලේලා උරු තල්ලු කරලා සුද්ධ කර බඳන අයිති කරගත්තා. මගමානක තිපෙන්නේ නැතුව තවත් තැන සුද්ධ කළා. ඒක තාක්ෂණිකතාව. තවත් තැන සුද්ධ කළා. මෙහෙම දාස පුරාම ගහට සුද්ධ කරන්න ඕන අවශ්‍ය. හැබැයි ඒ සමන් සුද්ධ කරන තැනට කෙනෙක් ආවා කියලාම නාපුනේ නැහැ. මේ මගමානුවකින් සන්තෝෂ වුණා. මම මේ පිරිසිදු කරන තැන තවත් කෙනෙක් සැපසේ මේ වැඩ කරගන්නවානි කියලා. එච්චර වටනවා දීර්ෂ්‍යා නැති කෙනෙක්. ඉතින් නගනාන ගුතුමා මේකෙන් හොඳ පාඩමක් ඉගෙන ගත්තා. මේ මිනිස්සු පිරිසිදුවට කැමති. හැබැයි පිරිසිදු ගන්න ගන්න ආකාරය නොදන්න තමයි කියන්නේ. මම දැන් අද පටන් ගම සුද්ධ කරන්න ඕනේ කියලා ඉදල්ලක් කෝඩයක් මේක මේක අරගෙන ඇවිල්ලා අර වැඩ කරන ස්ථානයේ තියෙන පාර හදන්න පටන් ගත්තා. පාර හදනවා. දැන් වැඩි පාර තිබුණ බොහොම අමාරුවෙන් මිනිස්සු යන්නේ නැහැ. මේ මඟමානෝක පාර සුද්ධ කරමින් දෙපැත්තේ පාම ගමමින් මැද සමතලා කරමින් අර පයේ හැප්පෙන්න තියෙන ගල් මුල් ආදිවත් කරමින් පාර සුද්ධ කළා. මේක දැක්ක කරන්නේ සමත්නේ. ඔව් මොකද සමුන්නාසමේ සමන්ද වෙන වැඩ නැද්ද? ඔව් මේක ලොකුම වැඩක්. මේ මිනිස්සු යන්නේ පාර සුද්ධ කරන එක ලොකුම වැඩක්. බලන්න මේ පාර යනකොට කකුල හැප්පෙනවා, වලවල් වල වැටෙනවා, මඩේ එරෙනවා. සමතලාව තියෙනවා නම් මේ පාර බොහොම පහසුයි මිනිස්සු අනවයනවනේ. ඒ නිසා මම මේ පාර කපන්නේ නිකන් නෙමෙයි. මේ පාර කපන මම දෙව්ලොවට යනවා. මම මේ පාර කපන්නේ දෙව්ලොවට යන පාරක් ඇටියටයි. මම මේක පිරිසුදුයෙන් කරන්නේ. මේ කතාව අහගෙන ඉතියේ 32 දෙනෙක් මේ එක්කාසු වුණා මොහොත. දැන් 33 දෙනා ඉතිරිස සමාගමක් වාගේ වුණා. මේ මඟමාන උතුමා හැම දිනාටම කරුණ වටහා දෙමින් මුළු පාරම සමතලා කරා. ඒ දඬු පාලන දාන්නුන තැන ඒවා කළා. උපමනක් නෙමෙයි දැන් මිනිස්සු බොහෝම සැපෙන් යන අයනවා. වැඩ කරනවා. සාදුරට මේ පිරිස හැමදාම සාන්ද රහතරට සමාන අවදීලා එක්කාසේ එක්කාසලා කතා කරන්නේ මොකද? අපි අද අහවල් පාරම හදනවා. අහවල් පාලම හදනවා. අහවල් නිදසුද්ධ කරනවා. ආවා දුක්ඛතාවේ ගරාවැටෙන ජී හදලා දෙන්නේ. ආවා සලාරද සුද්ධ කරලා මිනිස්යන් ගොවිතැන් කරන් ඉඳ සලස්සන. මේම තමයි. හැමදාම ගම්වාසියන්ට මෛත්‍රී කරනවා. මේ ගම්වාසියෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා. මේ ගම්වාසියන්ට මේ ගම සාරවත් වේවා. ඕන්ට සැපසේ ජීවත් වෙන ලැබේවා. ඒ දන්න හැටියට අනුන්ට සුත මෙච්ච වේත්වා. ඉතින් මෙහෙම ගියාම වැඩි කාල ගත වුණේ නැහැ. ගම සුද්ධ වුණා. කලාවල් එළි වුණා. ඒකෙන් සිද්ධ වුණේ මේ අත්පන්ද බොරු පැමිණිල්ලකුත් ගියා. ගමේ ගම්පතේ මොකද මේ සැලාව කියනකොට සොරසුරා පෙරේ හොරාරක් නැදීන් ආදී අපරාධ වලින් මුන් සල්ලස්ස දෙමින් තිබුණා. දැන් ඒව වැළකීලා කියන්නේ ගම එළවීම නිසා මේ ගම්පතියා රජතුමාට සමනිල්ලක් කළා මගේ ගම විනාශ කරන ගම්පහන් බුදු කණ්ඩායමක් ඉන්නවා. තාම සජානින් ගෙන්නලා දඬුවම් දෙන්නේ. ඉතින් අද වාගේ කාලේ දෙපැත්තෙන් මෙසලා නඩුවක් අහනවා නෙමෙයි ගම්පතිගේ වචනේ දෙලින්ම බාර ගන්නවා. එනිසා රජතුමා කලිතුමාගේ සේනාව යවලා මොන් මාන්තු දාලා ගෙන්නගෙන කිසිම වගේ භාගයක් නැතුව රජ මිදුලේ කියන්නේ රාජාංගනේ අසාලව පාවාඳ නියම කළා. මොන අපරාධයක්ද? මොන අපරාධයක් කරලාද? නමුත් මේ මගමාන ඔබතුමා හැම දිනාටම කිව්වා කිසි කෙනෙක් වෛර කරන්න දෙපා. රජුලන්ට වෛර කරන්න දෙපා මෛත්‍රී කරන්න. දම්පතිට වෛර කරන්න දෙපා මෛත්‍රී කරන්න. අතාට වෛර කරන්න දෙපා මෛත්‍රී කරන්න. තමන්ගේ දෙමව්පියන්ට තමන්ගේ දූ දරුවන්ට මෛත්‍රී කරන්න වගේ මේ හැමත මෛත්‍රී කරන හිත හදාගන්න. අපි සුගතියට යනවා. අපි කිසිසේත් අපායට යන්නේ නැහැ. අපි දෙවොලොවට යනවා. කිසි කෙනෙක් බාහිරින් දෙපා මෛත්‍රී කරන්න. එක ඉතින් මෛත්‍රී කළා එතනට ලං වෙන්න බැරි වුණා. පස්සේ රජුරවන්ද ආරංචි වුණා එතන ලං වෙන්නේ නැහැ කියලා. මේ පිළිස දින දිගා කළා. කඳුරු වලින් වහලා කලාල වලින් වහලා පාගවන්නේ කියලා. එතකොට මේ අය වඩාත් මෛත්‍රී කළා. අන්තිමේ එතා කෑ ගහගෙන පස්සට දිව්වා. ඉතින් සමහර අය රජුරවන්ද කියලා කිය මේ අත්සන් ළඟ එතුන්ට ලං වෙන්න බැරි මන්ත්‍රයක් කියලා. එතකොට රජුරුවන් දෙය ගැන සැකයක් ඇති වෙනවා මේ පිරිස ගෙන්නවා රජතුමා ඉදිරියට. අහුවා සමන්හන්සේලා ළඟ අතුන්න ලං වෙන්න බැරි මන්ත්‍ර තියෙනවා. එහෙමයි දේවයන් වහන්සේ අපි ළඟ තියෙනවා. මොනවද මන්ත්‍රේ? අපි හැමදාම මේ පාන්දරේ නැගිටලා මේ ගම දියුණු කිරීමට සාකච්ඡා කරන මෙන්න මේකයි මන්ත්‍රේ. ඉතින් රාජ්‍යය හැම මොකක්ද මේ කතාවේ තේරුම කියලා ගම්පති කිව්වා. ගම්පති කියන්නේ ඉස්සර නැතුව ඉන්නව වෙවුලනවා දැන් කාරණේ අත්‍ය කියයි කියලා. ඉන් පස්සේ මගමාන ගතුම දේවයන් වහන්සේ මේ ගම අපේ ගම බොහෝම සැලෑ ගමක් තිබුණා. අපි මේ තිස්සුන් දෙන එක තුලා පාර හැදුවා. පාගම් දැම්මා. ඒ දඬු දැම්මා. දින් හැදුවා. යව් දැම්මා. දුක්තුන්ගේ ගැටෙන් යන ගෙවල් හදලා දුන්නා. දුක්තුන්ගේ ඉඩකඩම් අපි වවලා දුන්නා. කැලෑලි කළා දුන්නා. මේ විදිහට දැන් ගමට යවලා බලන්න ඔබ වහන්සේගේ යම්කිසි ඇමති කෙනෙක් යාවලා බලන්න කලින් තිබුණු ගම දැන් කොහොමද තියෙන්නේ? ඒවා තමයි අපි කර අපේ රාජකාර. ඉතින් අහුවා ගම් ප්‍රතිකින් ඇත්ත දෙන්නේ. ඕක උත්තරේ නෑ. අන්තිම ඔහු වේවුලන්න ගත්තා. බොරු කමිනිල්ලක් පිළිම ගැන. පදිතුමා ඔහු තානාන්තරයෙන් ඉවත් කළා. මග මානවකයාට මුළු ගමම දුන්නා. අසක් දුන්නා. ගම දියුණු කරන්න තව අව්‍යාවුද, එවැගේම ධාන්‍ය අවශ්‍ය ගෘහ උපකරණ, කෘෂි උපකරණ ඔක්කොම දුන්නා. දැන් මගමානකතුමායි 33 දෙනා 30 දෙනා 32 දෙනා 33 දෙනා එකතු වෙලා කඩිකුමා කිස්තුති කරලා අර ගම්පතිට සමාව දෙන්නයි කියලා ගමට ගිහින් ගම සාසාදී කරා. අන්තිමේදී විශාල ප්‍රජාශාලාවක් ඇතුළේ ප්‍රජාශාලාවේ හැම අංගෝපාංගයක්ම ඇති කළා. ඒ කියන්නේ විනිශ්චය ශාලාව, එවාගෙම ධර්ම ශාලාව, ආගන්තුක ශාලාව, ආරෝග්‍ය ශාලාව, ප්‍රජා ශාලාව මේ හැම එකක්ම ගමට අවශ්‍ය සියල්ල සම්පූර්ණ කරනවා. මේ 33 දෙනාම වෙනම කාමර 33ක් හැදෙව්වා ආගන්තුක සත්කාර සඳහා. මේ 33 දෙනාගේ නමින් ආගන්තුකයන්ව නැවතුම් පොළවා. ඉතින් වෙන දෙසාල කොහොමද නැති? මුළු ගමකට මේක ලොකු පහසුවක් වුණා. දැන් මේක හරියට වෙළඳ මධ්‍යස්ථානයක් වාගේ නගරයක් වාගේ. ඉතින් ඒ වගේම ආගන්තුක සංග්‍රහකල. ඉතින් මේ මග්මහන කුතුම අනිත් අයට වඩා බුද්ධිමන්තව ඒ සමාජ සේවාව කරද්දී තමන්ගේ නිවසේ අයටත් සැලකුවා. ඒ කියන්නේ දෙමාපියන් දෙවියන්ට බ්‍රහ්මයන්ට වාගේ සැලකුවා. දූ දරුවන්ට සැලකුවා. අනිත් හැම දෙනාට ආදර්ශමත්ව කටයුතු කළා. අන්තිමේ මේ ත්‍රිසකයේ කොහෙද සාතිසාභවනස. දෙවොලොත් ගියා සාතිසාභවනස. සෞතිසා භවන්ට ගියාම ඒ කාලේ සෞතිසා භවනයේ වාසය කරන අසුරයෝ. සලේක චිත්ති පහාරාද කාමවාදී අසුරේන්ද්‍රයෝ. ඒ අය සෞතිසාවෙච්ච දෙවියන්ගේ සමාන ආල්ස වර්ණ සැපබල ඓශ්වර්යය ඇති පිරිසක්. ඉතින් හැබැයි ඔවුන් සුරාපානය කරනවා වෙනත් වෙනත් දේවල්. දෙවියන්ගේ සුදුසු නැති දේවල්. ඉතින් මේ පිරිස මේ අලුත් ජීවි පිරිසේ ඒ ජීව භාවන උපන්නාම අර අසුරය මොකද මේ අලුත් පිරිස පිළිගන්න සුරාපානයක් නැති කරන. සුරාපානයක් නැති කළා මදමානකතුමා මනුෂ්‍ය ලෝකියට වකලේ නැන්නේ. මනුෂ්‍ය ලෝකවලද පංචමින් නැති එනිසා මේක පිළිකුල් කළා. මේ සුරාපානයේ පානෙන් අප පිළිගන්නේ මේ බලාපොරොත්තු වෙන පිළිකුල් කළා. පිළිකුල් කළා අසුරයන් ඒ දිව්‍ය ලෝකයෙන් ඉවත් වෙන හැටියට කියම් කළා. ඔවුන් ඉවත් වෙන්න කැමති නෑ. ඔවුන්ගේ ජන්ම භූමියනේ. නමුත් මේ සක්‍රදේව රාජයා දැන් මේ මගමානුතුමා සක්දේව රාජා වුණා. අනිත් පිරිස තෙතිස් මේ ජීව රාජා වුණා. තෙතිස් ජීව රාජා වුණා. ඉතින් අන්තිමේදී මේ අසුරයන්ට යන්න සිද්ධ වුණා. ඔවුන් එක සටනක්ද සිද්ධ වුණා. ඔවුන් එක සටනක් හැබැයි ඔවුන්ට පින තිබුණා. ඔවුන් මහා මේරු පස්ලෙහි ඔවුන්ට භාවනාවක් ලැබුණා. නමුත් ඒ අය වරින් වර ආවා සක්දේව රජතුමා එක සටන් කළ නැවතත් ඒ ස්ථානයේ හැරගන්න. ඒ මාස්තාවකදී ඇති වුණා වූ දෙවියන්ගේ අසුරයන්ගේ යුද්ධය තමයි දේවාසුර දේවාසුර සංග්‍රාමය කියන්නේ. දේවාසුර සංග්‍රාමයේ සූදානම් වෙච්ච සක්දේව රජ තමන්ගේ දිව්‍ය පිරිසට අනුශාසනාවක් කළා. මේ සූත්‍රයේ සඳහන් වන මේකයි. මගේ දිව්‍ය පිරිසට බරක් ඇති ගැනීමක් රෝමෝල් ගමනක් ආවක් මේ දේවාර සූත්‍ර සංගාමයේදී මගේ රතේ පොඩිය බලන්න. ගජාග්ගම් උල්ලේඛය යටිකන මගේ රතේ තියෙන පොඩිය පොඩිය බලන්න. ඒකට මම ඉන්න බව දන්නානේ. එතකොට මේ දෙවියන්ට බයක් ඇති වෙන්නේ මගේ රතේ පොඩිය දකින්න ලැබුණා නම් ප්‍රජාපති දිව්‍ය රාජයාගේ පොඩිය බලන්න. ඒත් නැත්නම් වර්ණ දිව්‍ය රාජයාගේ බලන්න. එහෙම නැත්නම් ඊශාන දිව්‍ය රාජයාගේ පොඩිය බලන්න. මේ පොඩි දැකීමේදී ඒ දෙවියන්ට බියක් ඇති ගැනීමක් උමෝන් ගමනක් වන්නේ නැහැ කියන එක සබ්දේව රජ අනුශාසනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රවෘත්ති ඉදිරිපත් කළේ නිදසුනක් සඳහායි. ඒ අතීත ප්‍රවෘත්තියක් අතීත සිද්ධ වූ දෙයක්. ඒ කාලේ සැබවින්ම සබ්දේව රජෝනේ මගමානුවක ළමින් ඉඳලා කවුරුත් නෙමෙයි. අපේ බෝධිසත්වයන් වහන්සේ. ඒ බෝධිසත්වයන් වහන්සේගේ චරිතයක් මේ නගමානක ධාතය. මේ දේවාර චතුරංග සංග්‍රාමයේ ඉතින් මේ දේවාරුස්පුර සංග්‍රාමයේදී බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි ඒ සද්දෝ රජතුමාගේ විධානයෙන් දෙවියන්ගේ පොඩිය බැලීමේදී ගිය සති ගණන් නැති වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් ඒ මක්නිසාද සද්දෝ රජ ඒ කාලයේදී විතරාගී කෙනෙක් නෙමෙයි හිත දෝෂී කෙනෙක් නෙමෙයි, හිත මෝහී කෙනෙක් නෙමෙයි. බය වෙන ප්‍රතිගන්න සුළු කෙනෙක්. ඒ කියන්නේ ඔහු කෙලෙසුන් නැති නොකල බැවින් ඌ අවස්ථානුකූල භාවයටපත් වෙනවා. නමුත් මහණෙනි මම ප්‍රකාශනයක් කරනවා. මගේ ශ්‍රාවකයන්ට ආරණ්‍යකදී හෝ සුත්ත මූලයකදී හෝ විවේකස්ථානයකදී හෝ කැලෑවකදී හෝ ගමකදී හෝ ගෙදරකදී හෝ දවල් කාලේ හෝ රාත්‍රී කාලේ හෝ කුසලකදී કોઈ තැනක કોઈ වෙලාවකදී හරි බයක් ඇති ගැනීම සන්ත්‍රාසයක් හෝමෝග්ගමනයක් ආවොත් මෙන්න නවරහදි බුදු ගුණ සිහි කරන්න කියලා ඉතිපිසෝ ගාථා දේශනා කරනවා. මේ ඉතිපිසෝ ගාථාවේ තියෙන ගුණ නාමය සිහි කරනකොට ඒ භය ඇති ගැනීම සන්ත්‍රාස සියල්ලම සංකේතනවා. යම් මේකෙන් බුදු ගුණ සිහි කරගන්න අමතක වුණා නම් ස්වාඛාත ආදී නම් හයක් වූ ධර්ම ගුණ සිහි කරා. ඒ ධර්ම ගුණ සිහි කිරීමේදී භාග ඇති ගැනීම සන්ත්‍රාස සංසිදෙනවා. යම් එකෙන් ධර්ම ගුණය සිහි කරගන්න අමතකුණා නම් සුපටිපන්නක ආදී ආදි සංගරත්නේ ගුණ නවයේ සිහි කරගන්න. ඒ සංග ගුණ සිහි කිරීමේදී භාග ඇති ගැනීම අන්තරා අන්තරාස සියල්ලම සිහි කරගන්න. ඒ මක්නිසාද මහණෙනි තථාගතයන් වහන්සේ විිත රාගී විිත දෝෂී විිත මොහිතේ අදීරු අච්ඡම්මි අනුත්‍රාති අපලයි උදාසේ දිය වෙන්නේ සැටිගන්නේ සන්ත්‍රාසයකට පත්වන්නේ එවාගෙම පලා යන්නේ නැහැ උනාසේ සීල භය සන්ත්‍රාසය අවසන් කළ කෙනෙක් උනාසේ මොනම දෙයකටවත් බය වෙන්නේ උනාසේ බුදු වෙන ඉස්සර වුණත් බය වුණේ නැහැ බුදු වීම සඳහා වජ්‍රාසනයේ වැඩි වෙනකොට ඉරබායන් ඉස්සර වෙලා දසවත් දීපුත්‍රය ආවනේ දස දින්තරක් මානසේනා පිළිගන්නවා. නවමා වැසියස්යෙන් උන්වහන්සේ පළවා හරින්න දී කරන්න පැත්තලා. නමුත් උන්වහන්සේ බය වුණේ නැහැ. උන්වහන්සේ සැලුණේ නැහැ. උන්වහන්සේගේ සූරු කොනක්වත් සලවන්න බැරි වුණා. තා බුදු වෙලක් නැහැ. බුදු වෙන ඉස්සර මේ වාඩි වෙලා ඉන්න පමණයි. ඉතින් බුදු වෙලා කොහොම බය වෙයිද? අන්තිමේ රසවර්ධී පුත්‍රයා ගර්ජන තර්ජන කළා සිද්ධාර්ථේ වහාම ආසනෙන් ඉවත් වෙන්න. ওই ආසනෙ හිමි මාතයි කිව්වේ. දෝසතාණන් වහන්සේ දැක්ුවානේ මේ ආසනේ ලබන්ට ඔබ ආරමයේ කිරූ බාට කවුද සාක්ෂි? ඉතින් මාර්ගී පුත්‍රයාට කිව්වා මට මේ ඔක්කොම සාක්ෂි. කොහොම එක හනින්ගේවන්න සාක්ෂි මම සාක්ෂි කියලා. සිද්ධාර්ථය ඔබට කවුද සාක්ෂි කියලා? උන්වහන්සේ වදාළා මට මෙතෙන්දී සාක්ෂි දෙන්න මඟ මව්පිය කෙනෙක් මෙතන නැහැ. සහෝදර සහෝදරියෙක් නැහැ. මට සාක්ෂි පිණිස අකේන්දරක වස්තුවක් තියෙනවා. ඒ මොකක්වත් නෙමෙයි. 240000ක් දුම් ගණකම ඇති මහ පොළොව. ඊට පෙර පූර්ව ජාතියේදී හත් වාරයක් මහ පොළොව කම්පා වෙනසේ මන් දම්පින්කම් කරලා තියෙන බුදුබව කතාවේ. දෙලක් ಜಾති නෙමෙයි විශ්වාන්තර ಜಾතියේදීම වාරහතක් මහපොළොව සම්පාවන මාකල දාන පාරමිතා බලි. නිසා දක්ෂිණ ශ්‍රීහත්යේ පොළොවට දික් කළා කිව්වා. මා විසින් ලෞතුරා බුදුබාපතා බෝධි සම්භාර පිරු බව සත්‍ය නම් මේ මහා ඝන බොල් පොළව මට සාක්ෂි පිළිස සමතිවා කියලා අපදික් කළා. මහ පොළව කුඹර සකස් මේ කැරෙමින් වෙවුලමින් කම්පා වෙන්න ගත්තා ගර්ජනා කළා කියලා හිතනවා කියනවා. නමුත් මේක සදා සිද්ධියක්. මේක සංකල්පනා මාත්‍රයක් නොවේ. ඒ මක්නිසාද බෝධිසත්වයන් වහන්සේගේ බෝධි සම්භාර පුරණ අන්තිම ආභාවයේදී සිදුවෙච්ච අත්තරද්දක් නිසා ලැබුණ විපාක වාරයක්. විපාක වාරයක්. ඉතින් ඒ එදා බෝසතාණන් වහන්සේවත් වහුනේ නැහැ. උන්වහන්සේ ලෝතුරා බුදු වෙලා කෙසේ බය වෙනවද? උන්වහන්සේ සීල බයතට ගැනීම හේතු වෙන 1500ක් කෙලෙසුන් වාසනා සහිතම සෝදා හැරලයි යම් පිරිසුදු සංකාමයේ ජීවත් වෙන්නේ. උන්වහන්සේගේ නම සීකල පමණින් පවා සීල ආරක්ෂාව සාන්තිය සැලසෙනවා. ඉතින් මේ විදිහට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඒ ගුණ නාමයක් ධර්ම රත්නයේ ගුණ හයක් සංඝ රත්නයේ ගුණ නාමයක් මේ යම සිහි කරගත්තා නම් ඒකාන්තයෙන් බාහසත ගැනීම සංසිඳනවා. බෞද්ධයන්ට විතරක් නෙමෙයි අබෞද්ධයන්ට පවා මේ පිටක් ලැබෙනවා. පසුගිය කාලේ මේ අවුරුදු 30කට පමණ පෙර කුඩුම්බක ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලා වාසය කරන ඉස්තරීතියා අබෞද්ධ උපාසකවිනි. කතෝලික උපාසකවිනි. වන අන්තර්ගත වෙලා ඉතින් නිදැල්ල ජීවත් වෙන වන ජීවිතයක් ගෙවුවා. හැබැයි බෞද්ධයෙක් නෙමෙයි. ඔව් ධම්මානිට ඇවිල්ලා සුමානිකට දේකට වඩා පාල් කොල්ලාදි ගෙනියලා කලාවේ ලෙද්දේ සාහිත්‍යව කෑම හදාගෙන බොහොම විවේකව ගතකයි. එක දවසක් ඔහුට අලියම් කාලේ සිහිනකින් කියලා කියනවා දෙවි කෙනෙක් කියන්නේ දැක්කේ. මිනිස්සෝ මෙන්න මේ මන්ත්‍රය පාඩම් කරගන්න. කිසිසෝගාතා මේ මන්ත්‍රය පාඩම් කරගෙන නිතර කියන්නේ කියලා කියනේ කිව්වා. ඉතින් මේ මන්ත්‍රය මොහු දන්නවා, නිපිටිසෝ ගාථා දන්නවා බෞද්ධයෙක් නුනට ඔහු කල්පනා කළා මේක මොකටද මට? මම බෞද්ධයෙක් නෙමෙයිනේ. නමුත් එදා පුදුම සිද්ධියක් එදා හන්දෑවේ ඔහු ඇවිදගෙන යද්දී දොළපාරකට ගත්තා. දොළපාරකින් ඊළඟට ගොඩ වෙන්න හදනකොට දැවැන්ත වලයි. මූණට මූණ බලාට ආපසු යන්නත් බෑ මිනිස්යාට ආපු හැසෙන්නත් වෙලාවක් නෑ. හරියට මූණට මූණ ආවා. මේ කුජලයකට කාර්ක සිහිුණයි තිපසෝගාසා. තිපසෝගාසා සිහිවෙති ගමන්ම වලසා කලෙකින් ආපස්සට පැනගෙන යන්න ගියා කලේ. එදා පටන් මේ මිනිසයාට තේරුණා මේ මන්ත්‍රයේ තියෙන වටිනාකම. එනිසා ඔහු ඉතික්ෂෝ ගාථාම රහදාවදක භාවිතා කළා අන්තිමට බුද්ධාගමත් කළදගත්තා. එනිසා තමයි ස්ථානයේ භික්ෂූන් වහන්සේලාට මඟ පෙන්වලා භික්ෂූන් වහන්සේලාට ස්ථානයක් හැටියට පැවරුවේ. පස්සේ ඌට නම කිව්වේ මෛත්‍රී උපාසක. ඔය ඒ කලයේදීම අන්තරාලලා තියෙනවා පසු කාලයක. ඒකෝට බෞද්ධයන්ට නෙමෙයි අබෞද්ධයන්ට පවා මේ වාගේ ආනිසංස ලැබෙනවා තුනුරුවන්ගේ ගුණ සිහි කළ මාත්‍රේ. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩි ඉන්න දවසක බෞද්ධ ළමයෙකුත් අබෞද්ධ ළමයෙකුත් දෙන්න බොහෝම මිත්‍ර වේකට සෙල්ලම් කරන එපාල. බෞද්ධ ළමයා නිතරම කැට ක්‍රීඩාව කරනකොට නමෝ බුද්ධත් කියනවා. ඔහු කියනවා අබෞද්ධ ළමයා නම අරහන්තානන්ත ඔහු පරදින. අන්තිමේ අබෞද්ධ ළමයා ඒ වචනේ පාඩම් කරගත සෙල්ලමට නමෝ විශ්වාසය. දැන් දෙන්නට වරින් වර ජය කරාවි. ඉතින් මේ අබෞද්ධ ළමයා දුක්පත්නෝගේ පුතේ. කලේ දර කපල ජීවත් වෙනවා. එක දවසක් පුතක් පියක් දෙන්න කරත්තේ අරගෙන කලාවට ගියා සොහොන් බිම අයිනේ කලාවේ කරත්තේ නවත්තලා දර කපලා කරත්තේ. ගොනුන් දෙන්නා කෑමට ලියලා තුන අතර වුන් ඇවිදගෙන නගරෙටම යන්න ගියේ. ඒ හොඳට හැන්දෑවෙලා උතනවන්නේ කිව්වා දරුවෝ මං එනකන් ඔහොම ඉඳයි කියලා ගොනුන් එක්ක ගේන්න ගියා. ඉතින් ඔහු නගරයටම යන්න සිද්ධ වුණා ගොනුන් දෙන්න සොයාගෙන. අන්තිමේ ගොනුන් දෙන්න සොයාගෙන එනකොට නගරද්වාරේ වහල්. දැන් එන්න බෑ පහෝදා උදේ 6 වෙනකන් ඉර පානකම් දෙවියෙක් කිව්වත් ඒ නගරද්වාරේ නම් අරින්නේ නැහැ. ඉතින් ඔහු නගරයට කොටු වුණා පුතා කරත් ළඟ සංගින. මහා සොහොන් පිස්සෙනි අයිනේ මහා කැලෑයි. ඉතින් මේ දරුවාට කෑම වීම කොහෙන්ද? එලියක් පහල පහනක් කොහෙන්ද? මේ වනාන්තරයේ මැද්දේ දීපරු වනාන්තරයේ මැද්දේ ඌ අසරණ දැන් කරත් ළඟ. ඔත කියන්න කරන්න දෙයක් නෑ කරත්තේ හැට ගෝණියට ගෝණියට වකුතු වෙලා නිදාගන්න. රාත්‍රී මධ්‍යම යාමේ ආවනේ අමුනිෂෝදෙන්නේ බුදුරුෂයාගේ ඒක දාමරි කමරුන්සේ මේ දරුවගේ කකුලෙන් ඇල්ලුව අනිත් එක්කන එපා කියද්දි මේ දරුවාට සෙල්ලමට පුරුදු වී තිබුණු නම බුද්ධත්ව වචනේ කියුණා. අමනුෂ්‍යව බය වුණා කැටිගත්තා. දෙවුලන්න ගත්ත දහඩිය වැටුණා. අනිත් එක්කන කෝක තමයි මම එපා කිව්වේ. බුදුගුණ දන්න දරුවෙක් නේ. දැන් මේක වෛසරුණ දිව රාජාගෙන් දඬුවම් ලැබෙනවා මේ කළ වරදට. නිසා මේ දරුවා දැන් රැක ගන්නට ඕනේ. දරුවා අසරණ වෙලාව දරුවාට කුසගෙන තියෙනවා දරුවාට කෑම ගෙනත් දෙන්න වහාම සැනකින් කටිරුවන්ගේ මේ වගේ අන්තලින් කෑම ගෙනත් දෙන්නේ මව්පියන්ගේ දේශේ එළිය නිකන් කිසි ගමනක් නොමිල මේ දෙන්න මව්පිය වේතෙන් දෙලියක දරුවාට සපසේ නිදා ගන්න සැලසුවා මොනතරම් පුදුම සිද්ධියක්ද හැබැයි පසුදා උදෑසන රජතුමාගේ රන්තලිය නිසා මේ දෙන්නා රජ ගෙදරට ගෙන යන්න ලැබුණා අන්තිමේ රජුරෝ කිය සියල්ල දැනගෙන මේ දෙන්න බුදුරජාණන් වහන්සේ ළඟට එක් කරගෙන ගිහිල්ලා බණ ඇසුවා. ඒ බණේදී මේ දෙන්න සෝවාන් වුණා අසුපාලේකේ පුතා පරිදි වෙලා සෞතලෙස් නිසා රහත් වුණා. ඉතින් මේ වාගේ අබෞද්ධ ධර්මයකට උනා අර එක බුදුගුණ වචනයක් පවා කියමින් මොන තරම් සැනසුමක් උදා වුණා. අමනුෂ්‍යෝ දෙන්නෙකුගේ පිහිට ලැබුණා. ඔවුන් দমনය කළ හැකි වුණා. ඔවුන්ගේ පිහිටෙන් පාටි භෝජන අනුභව කළා. එවාගෙම රජතුමා දැක ගන්න ලැබුණා බුදුරජාණන් වහන්සේ දැක ගන්න ලැබුණා බණ අහන්න ලැබුණා මේ ධර්මයේ ශාසනයකදී ආબોධයෙන් ලැබුණා මොනතරම් සලසුණක් එක වටින නිසා ලැබුණා මේ වාගේ බුදුගුණ දහම් ගුණ සංඝ ගුණ වල ශක්තිය ඇති නිසා කාවන්තිස්ස රජ කාලේ දීඝවාපි චෛත්‍ය ගොඩනගන කාලේ හතරස් පොතෝ දක්වාම චෛත්‍ය ගොඩනගලා තිබුණා වික්ෂූන් වහන්සේලා ගල්බඩොල් වැලි ආදී ඉදිමම් පෙත්ත දිගේ නැගලා උඩට ගිහින් දෙනවා එක්තරා තරුණ භික්ෂූන් වහන්සේ නම උඩට ගින් ආපසු එනකොට පාලිසල වැටුණා. චෛත්‍ය ගර්භ දිගේ දිස්සාගෙන එනකොට බිම හිටිය ස්වාමීන් වහන්සේලා හඳනගා කිව්වා "හදත්නි ගජක සූත්‍රය සිංකරා." ඒ ස්වාමීන් වහන්සේක වචනින්ම කිව්වා ගජක සිරිත මහරා කිව්වා. බුදුම සිද්ධා මේ චෛත්‍යයේ සම මට්ටමට බැඳලා තිබුණු චෛත්‍ය ගර්භයේ ලොකු ගඩොල් දෙකක් ඉස්සරහට ඇවිල්ලා ගල් කඩිය වගේ ස්වාමීන් වහන්සේගේ පායට ආධාර වුණා. ස්වාමීන් වහන්සේ ශෝෂයේ දිනක බස්වා ගන්න පුළුවන් වුණා. මේ අහසේදී කලා පිහිටක් ලැබෙන ඇති ගජග්ග සූත්‍රයේ තියෙන අනුභවය. ඒ කියන්නේ සූර්ය සිංහාගුත. මේ වගේ එකක් දෙකක් නෙමෙයි. මේකොත් ආචාර්ය දේ මේ ගජග්ග සූත්‍රයේ තියෙන බුදු ගුණ දාම් ගුණ සම්ගුණ තුලින් දැක ගන්න පුළුවන්. මහා කපිල රජතුමා අමතියන් දහසක් දෙනා එක්ක අරවච්ඡා නීලවාහිනී චන්ද්‍රභාගා කියන ගංගා තුනක් තරණය කෙලේ මේ බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ සිහි කරලා සත්‍යයක් යාකරනවා. අනෝජා දේවිය ඇතුළු දහසක් විසවරු සතපිතින් මේ ගංගා තරණය කෙලෙස් ඒ වගේ බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ සත්‍යයක් යාකරනවා. මේ වගේ කම් දෙකක් නෙමෙයි අනේක දෙයින් අපට පැහැදිලිව පේන්න තියෙනවා මේ කුණුරුවන්ගේ ගුණ සම්භාරයේ තියෙන අහංකාරය. ඒක නිසා මේ දඩග්ග සූත්‍රය ඉතාමත්ම ගෞරවයෙන් අපි භාවිතා කළ යුතුයි. 1985 දෙසැම්බර් මාසයේ 4 වෙනිදා නිමල වාරණ්‍ය සේනාසනයේ මහා රබ්බකලේනේ මම සාත්‍රි ගතකලේ පළවෙනි දවසේදී අලුයම් කාලයේ තුනට පමණ ඉතා වැදගත් දෙයක් මට පණිවිඩයක් ලැබුණ මොනවාද පණිවිඩේ අලුයම් කාලේ බොහෝම ලස්සන අංගණයක ලස්සන පාරක් මේ පාර දිගේම එක්තරා සදාවත් කෙනෙක් නෙළුම් මල් අතුරනවා මේ නෙළුම් මල් අකුරන පාරේ ලෝකුරා බුදුරජාණන් වහන්සේ සියවිසින් වගේ මම පැත්තක ඉඳගෙන සමීපේත වෙලා දොහොත් ළඟා ඇඳගෙන බුදු ගුණ කියනවා. බුදු ගුණ කියනකොට මේ ලෝකුරා බුදුරජාණන් වහන්සේ සමීපේත සමීප වෙලා මට අනුශාසනාවක් කළා. මම රජක්ක සූත්‍රයක් කියන්නේ. එදා ඉඳලා මම රජක්ක සූත්‍රයක් ඒ කුටියේදී සාජ්ජායනා කළා. ඊට කලින් කිව්ව තුන් සූත්‍රය පමණයි. මේ ගජබ්බ සූත්‍රයේ දෙවියන් බොහෝම ප්‍රිය කරන නිසායි දෙවියන්ගේ කෙනෙන් දෙවියන් කෙනෙයි ඒ දර්ශනය මට ලැබුණු තුන මම තේරුණා. 1975 ජූලි මාසේ 12 වෙනිදා පමණ දිනක අභිධර්ම පාඩමක් පටන් ගන්න වෙලාවේ ඒ අභිධර්ම ඉගෙන ගන්න එකේ 12 නමක් තරම් අපේ සංඝ පිරිසට මම අනුශාසනාවක් කළා. ඒ අනුශාසනාවේදී මම ප්‍රශ්නයක් නැගුවා අපේ මනුෂ්‍ය ලෝකයේ මාස 3ක් තරම් කාලයෙන් තමයි සෞදසා බවනේ ධර්ම දේශනා කියලා අභිධර්ම දේශනා. ඒක මනුෂ්‍ය වර්ෂා ප්‍රමාණයෙන් මාස 3යි. දිව්‍ය වර්ෂා ප්‍රමාණයෙන් කොච්චර වෙලාවක්ද කියලා මම ප්‍රශ්න කළා. හැබැයි මම පොතක දැකලා තිබුණේ නැහැ. අහලා තිබුණේ නැහැ. ඉතින් මම ප්‍රශ්න කළාම මා ඒකට පිළිතුරු නොදුන්නොත් ඒකත් වරදක්. ඉතින් ශිෂ්‍ය පිළිස කොහොමද දන්නේ? මේක ස්වල්ප වෙලාවක් කල්පනාකාරී වුණා. කිසි කෙනෙක් නෑ පිළිතුරු දෙන්න මට පිළිතුරු දෙන්න පුළුවන් කමක් උනේ නෑ. මම එකවර කිසිදු සෝදාකාර සිහි කරලා සිතින් අදිස්ථාන කළා මෙන්න මේ නවාදරාදී බුදුනේ ගුණ ඇතේ සරුවක්්‍ය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනේ පැවැත්වේ මේ නවාදරාදී බුදුගුණ බලයෙන් මට ඒ වෙලාව හරියට සිහිපත් වේවා කියලා අදිස්ථාන කළා. බුදුම සිද්ධියක් දෙවි කෙනෙක් කියනවා වගේ එකපාරටම අහසින් අදහසක් ආවා විනාඩි 9යි කියලා. විනාඩි 9යි කියලා හිතට එනකොට මම එක වචනයෙන්ම ප්‍රකාශ කළා විනාඩි 9යි කියලා. දිව්‍ය ලෝක විනාඩි 9යි අපට මාස 3. පස්සමන් සිද්ධ පිරිසත් ඒක මේ ගණන් හදලා බැලුවා. හරියටම හරි. අපට අවුරුදු 100ක් එහි එක දවසයි. එතකොට අපට අවුරුදු 100 කියන්නේ මාස 1200ක් නේ. ඒක 60යි. දිව්‍ය ලෝකෙට 60යි. ඉතින් අපි අන්තිමට ඒ 1200 බෙදලා බැලුවා. 1200 දවස් කරලා බැලලා ඒක විනාඩි වලින් බෙදවාම ඉන්න මාසයකට විනාඩි 3ක්. දවස් 10කට විනාඩියක්. දවස් 10කට විනාඩියක් ජීවි ලෝකේ වාර්ෂික අප්‍රමාණයෙන් අපේ දවස් 10ක් ඒ විනාඩියයි. ඉතින් දවස් 90නේ එනම් විනාඩි 9යි. පුදුම ආත්මක් නේද කියලා මට හිතෙනවා. අතවාතේ මේ සුළු දෙයක්. නමුත් මේ වාගේ නෙමෙයි විහිසුණු අන්තරාදායක අවස්ථාවලදී පවා මේ දජාග්ග සූත්‍රය, මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණීයමිත සූත්‍රය කියන මේ ශ්‍රීමුක දේශනා හතරක් අද එම නීති කාර්යාලයේදී මහා සංඝ රත්නය සත්‍යයනා කළා. මේ මහා මංගල සූත්‍රයේ කියවන දසදහසක් ලෝක ධාතු වාසී දෙවියන් ත්‍ක්මයන් අතර කෝටි ලක්ෂයක් රහත් බාටපත් වූ දේශනාවක් අසංකේයයක් පිළිස සෝවාන් ආදී මාර්ගඵල විශේෂණයි. සීල සරුවක් යන වාස්ලා දෙතන දේශනාව. ගජග්ග සූත්‍රයේ ගාථා තුනක් තිබෙනවා. සතන සූත්‍ර දේශනාව විශාලා මහානුද්ද දේශනාව කරනවා. රෝග බය දුරු භික්ෂ බය අමනුෂ්‍ය බය දැනිකව සංසිඳුණු අතරත කෝටි ලක්ෂයක් මුණුලෙහි එහි ආනුභාව පැතිර පවත්නා සූත්‍රයක් බවට පත් වෙනවා. ඒ දේශනේ දිනකක් හරුවක්යන් වහන්සේ සංසාගාර ශාලාවේ දේශනා කළා දිනාතේ මේක දවසට 84000ක බැගින් පිළිස මඟපල නිවන් දැක්කා. උළුමා විශාලා මහනුවර 100ට 100ක්ම බෞද්ධයන් බාටපත් උනේ මේ දේශනාවෙන් පස්සේ. ඊළඟට කරණීය මෙත් සූත්‍රයේ දේශීය ආරණ්‍ය වාසී භාවදාන යෝගී භික්ෂුන් වහන්සේලා 500ක් නමකට. ඒ 500 දෙනා වහන්සේ තමුණුස්යන්ගෙන් හිංසා පීඩා වෙච්ච වෙලාවේ සරුවක්යන් වහන්සේ ආරක්ෂා පිණිස භාවනා පිණිස මේ ගාථා 10ක් ඇති කරණීයක සූත්‍රයයි. මේ කරණීය සූත්‍රය භාවිතා කිරීමෙන් ඒ ස්වාමීන් වහන්සේලාට මෛත්‍රී ධ්‍යාන පහළ වෙනවා. ධ්‍යාන පාදක කරන විදර්ශනා වැඩුවා අන්තිමේ ඒ විදර්ශනා මාර්ගයෙන් මාත්‍යක් ගත වෙන්න නැත්නම් සියලු කෙලෙස් නැසා අරිහත් ඵලයට පත් වෙනවා. එතකොට මේ සූත්‍ර දේශනාවන් දෙවියන් ප්‍රිය කරන, මිනිසයන් ප්‍රිය කරන, අසුරුවන්තරා නිවාරණය කරන මහානුභාව සම්පන්න ආරක්ෂක දේශන. එතකොට හිත ඇති මිනිසයන් පමණක් නෙමෙයි, හිත නැති මේ අතීතනික වස්තුන්ද පවා මේ ශක්තිය බලපාන. ඒ නිසා මේ පිළිත් කරන්ද, පිළිත් නූල්, පිළිත් තෙල්, පිළිත් වැලි, පිළිත් ගල්, පිළිත් හඳුන් කැට මේවා තැන්පත් කරන්නේ. ඒවාටත් ඒ පිළිතේ බලය පිහිටලා. මේ පිරිත් දේශනාවන් අද පමණක් නෙමෙයි බුද්ධෝත්පාද කාලවලව පවා පැවතී කියලා. අර සේනපත්ත ජාතක දේශනා බලන්ද අපේ බුදුරජාණන් වහන්සේ නම රාජ කුමාරයෙකුට උපදෙස් දුන්නා මේ ගන්ධාර රටට ගියොත් දවස් 7කින් ඔබට රාජ්‍ය ලැබෙනවා. හැබැයි යන කාර්ය අතරමඟ බොහෝ අකුණුසු උපද්‍රව තියෙනවා. ඒකට මෙන්න මේ පිරිත් නූල අපේ ගෙනියන්නේ. ඒවා මේ පසේ බුදුරජාණන් වහන්සේ පිරිත් නූලක් දුන්නා. අතේ එකක් බැඳලා පිරිත් පන්දුවක් අතර දුන්නා මේක තමන් ගිහිල්ලා රාත්‍රී නවතන තැන වටේට ඇදලා ඒ මැස නවතියි. සෝතුපද්ද වශයෙන්. ඒ වගේමයි ඒ කුමාරයාට තව පස් දෙනෙක් ගියා පස් දෙනාම අතරමඟ විනාශ වුණා. මේ කුමාරයා පමණ පිරිත් නූලේ අනුභවයක් උපදේශයක් අනුගමනය කිරීම නිසා නිරුපද්‍රවතු ගිහින් හත්වෙනි දවසේ රාජ්‍යයට පත් මේ පිරිත් නූල් භාවිතයේ ඒ කාලේ පවා තිබුණා. අද පමණක් නෙමෙයි අබුද්ධෝත්පාද කාලවල. එතකොට මේ විදිහට පිරිත කියන එක බොහෝම අනුභව සම්පන්න දෙයක්. ඉතින් අද ඒ නීති කාර්යාලයේදී මේ පිරිත සත්‍යයනා කිරීමේ බලාපොරොත්තු වන්නේ අවුරුදු 5කට 7කටත් පමණ කාලය වෙනවා ඉදම ඉලකාරගෙන ගොඩනැගිලි ආරම්භ කළා. ඉතින් මේකද තමයි ඒ කටයුතු දින කරගන්න ලැබිලා තියෙන තවත් සුළුසුළු වැඩ තියෙන බව කියවුවා. ඉදිරියට ස්ථානයේ බලාපොරොත්තු වන්නේ නීතිච්ඡ සමාගමේ කටයුතු බොහෝම නිරුපද්‍රතෝ පවත්වමින් රටට ජාතියේ සාගමට ජනතාවට සේවයක් කරලා ඒ සේවයේ තුලින් තම තමා බලාපොරොත්තු වන ලෞකික ලෝකෝත්තර පරමාර්ථයන් සඵල කර ගැනීම. සැබවින්ම පිරිසුදු සිතින් යමක් කරනවා නම් ඒ දේ සාර්ථක වෙනවා. නිසා මේ පිරිත් දේශනා තුළින් සංඝ රත්නයේතන ස්පර්ශ කරවීමෙන් සංඝ රත්නයේ වඳුන් පිදුම් කිරීමෙන් තුනුරුවන් වඩා හිඳු වීමෙන් තෙල් මල් පහන් සුවඳ දුම් ආදීන් පූජා සත්කාර කිරීමෙන් එහි රාජකාරී කටයුතු කරන්න කලින්ම තුනුරුවන් පරිභෝග කරවීමෙන් ඒ ස්ථානයේ බොහොම පුණ්‍යවන්ත තැනක් වාසනාවන්ත තැනක් ආරක්ෂාකාරී තැනක් වාට පරිණත නිසා හැම ආකාරයකින්ම ඥාන සංප්‍රයුක්ත පින්කමක් මේ සම්පූර්ණ කෙරේ. ඒක මේ මාසයේ තුලදීම කෙසේ හෝ සිද්ධ කරගන්න බලාපොරොත්තු වුණා පින්වත් මහින්ද මහත්මයලා ඒකේ ඒ විදිහට මිෂ්ඨ සිද්ධවන්ද යෙදුණ අයගෙන අපි සන්තෝෂ වෙනවා ඒකට දැන් මේ වේලාවේ මේ වැඩම කරවාගත්ත ස්වාමීන් වහන්සේලා උදෙසා බොහොම ගෞරව සම්ප්‍රයුක්තව සූදානම් කරගත් දාන වස්තු අග්‍රභාගයෙන් බුද්ධ පූජා පවත්වා සංඝ රත්නක දන් පිළිගන්නවා පිරිකර භාණ්ඩ පූජා කළා සීල සමාදානය දුණා වතාවත් සියල්ල සම්පූර්ණ කළා මෛත්‍රී කයින් මෛත්‍රී වචෙන් මෛත්‍රී සිතින් දාන සීල භාවනා වශයෙන් මේ අත්පත් කරගත් කුසල සම්භාර ධර්මය විශේෂයෙන් වර්ෂ දෙකකට පෙර අභාවත් પ્રાપ્તෝ පින්වත් එල්එච්එල් හරිදාස මෙතුමාණන්ට ඒ ගුණවත් මෑණියන්ගේ ඒ පියාණන්ගේ පරිලෝකීය මෞර්තිය සහෝදර සහෝදරී සුළු මෞර්තිය මහා මෞර්තිය ආදී කොට ඇති සත්මුතු පරම්පරාවක දීකත් පිටවුද සකල ඥාති බන්දු වර්ගයාට එවැගේ මෞඛ්‍ය දෙතලගේ දරාබර පුත්‍ර තෙමා නිස්සංකාරදාස දරුවාටත් එවැගේම ජේෂ්ඨ පුත්‍ර තිලා පරිස්සම්දර හරදාස ඒ මහත්මයාට තවත් බලාපොරොත්තු වන තින් බලාපොරොත්තු ඥාතීන්ටත් ඒ කුසල සම්භාරයක් ඇතිවේවා එවැගේම සින්වත් අධිනීතිඥ මහින්ද හරදාස මහත්මාණන්ගේ කුල නීතිඥ සමාගමේ නිර්මාතෘවර සින්වත් ඒ අම්බලවානර මහත්මයාට එවාගෙන කුඩා කිස්සවැල්ල මහත්මයාට කල්‍යාණ මිත්‍රත්වයෙන් අපි සිහිපත් කරමින් තින් සම්නිවිත වෙනවා ඒ දෙපළටත් මේ කුසල සම්භාරයක්පත් වේවා ඒ මා ඥානන් වහන්සේ ඇතුළු ඥානන් වහන්සේ වගේ උපකාරව සිටි අම්බලවානර මහත්මයලා කුඩා කිස්සවැල්ල මහත්මයලා යනි සත්පුරුෂයන්ට මේ කුසල සම්භාරයේදී සතර වසනාතුරු ස්වර්ග සංඛ්‍යාත සම්පත් සිද්ධ වේවා භවයක් පාසා ආයු වර්ණේ සපබල ප්‍රඥා නිදිමින් කාර්මී පුරාගත හැකි වේවා කෙලවර පැතු බෝධි ආනේකින් ලෝකෝත්තරාමා මහ නිවන් සුවක් වේවා ආශා කරුණාවෙන් පින් සම්පූර්ණ එවාගේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක ඉස්ස දේවතා මණ්ඩලය සාදරයෙන් සමාදරයෙන් මෙසින් අනුමෝදන් වෙත්වා සම්බුද්ධ ශාසනයේ ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවට ඒ නිවෙතට මේ භූමියට වගේම නීතිශීල කාර්යාලයට නීතිශීල මණ්ඩලයට සමග ධාර්මික දේව ආරක්ෂාව සැලසා දෙතුවා චතු බෝධියාන වලින් ලෝකෝත්තර නිවන් සුවත් වේවා ආදී මණ්ඩලයට පින්කම්. මේ මිසවත් නදා සෝිතවා සෑම සත්‍යයන්ට සෙතුල බගනුවර වාසියට අවත ගම් නගර ලංකාව ගම්දිව නේසක්වල සේනසක්වල දස දිසා වාසයේ සමස්ත ලෝක සත්‍යයටත් මෙකින්වත් වේවා සීලම සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සෝපත් වෙත්වා සරුවන් සරණේත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා ආර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා ආශ්‍රය මෛත්‍රීන් තින් කරනවා හිතවත් නදා සහිතවත් සෑම සත්‍යයන්ට මේ පූජනිකානේ මෙමෙ ස්ථානයේ පටන් අවීචේ පටන් භවාග්‍රේ දක්වා ශිෂ්‍ය ජීවිත ලවාසයෙන් ඇතුළු සමටක් මේ කුසල සම්භාර හේතුවෙන් ඉදිරි අනාගතයේ තම තමා බලාපොරොත්තු වන ලෝකී ලෝතුරා සම්පස්සිද්ධ වේවා. එවාගේම පින්වත් අධිනේතික මහින්ද අරදාස මෙතුමාන එම නෝනා මහත්මිය දරදෙස ඇතුළු පවුලේ සමතක් එවාගේ පින්වත් අරදාස මෑණියන් පින්වත් කුමාර අරදාස මහත්මිය එම අශෝකා මහත්මිය දරුතුම් පොළ ඇතුළු පවුලේ සමතක් එවාගේම පින්වත් ප්‍රියංක හරදාස මහත්මයා, මහේෂ් හරදාස මහත්මයා, ඕස්ට්‍රේලියාවේ සිටින සුදු මහත්මයා ආදී පවුලේ සිටි දෙනාටත් කාන්තිය සහෝදරී සෙනෙටත් ඔව් ඉලක් මහත්මයාගේ දයාබරයෙන් නෝනා මහත්මයා දරුතුම් පොලටත් එවාගේ මේට සහභාගී වෙන ඉලක් මහින්ද මහත්මයාගේ නීතිඥ සමාගමේ සීලම සමාජික පිරිසට නීතිඥ මහතුරුන්ටත් නෝනා මහතුරුන්ටත් මේ පවුල් වල කනටත් මේ ආස්කාර සහභාගීව සිට සාදුකියා පහදවා දස් හැමකත් මෙලොව වශයෙන් සකලාන්තරායේ ਸਰවෝපද්දර ගන් නිවාරණය වේවා ආරක්ෂාව සිත සාන්තිය සැලසේවා සතවර්ෂ කාලයක්ම දීර්ඝවස ලැබේවා සබල සබල පීවරක් පාදාම රත්නත්‍රේ සතුතුන් සූවිසි මහා ගුණයේ අසීමිත ආරක්ෂා නිරතුරුව ලැබේවා කඩුන්ගෙන් සොරුන්ගෙන් සතුරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් රස නිසා වියා උදාදි දේකින් වියක් ඇති ගැනීමක් අන්තරාවක් සංක්‍රාසයක් ඕමෝග්ගමනයක් ආපදාවක් හිංසාවක් හේතාවක් නියසනයක් පිළිලිකින්වත් නොම වේවා කුසල් අරමුණේ සමදාන කායික මානසික තනිසිල්ලේ සතුන් ඉන්දියාවක් සතුන් අවදි වේවා නපුරු තේනයක් නැතේවා දෙවියන්ට ප්‍රිය වේවා මිනිස්යන්ට ප්‍රිය වේවා දෙවියන්ගේ ධර්මය ආරක්ෂා නිරතුරුව ලැබේවා ගුණනුවණින් ධන දානයේ යසී ශ්‍රී ආයු වර්ණ සකබල ප්‍රඥාවෙන් පෙරපස දිනමේ සදාක් මෙන් දිනු වේවා සේලෝම චිත්ත සංකල්පනා පූර්ණ චන්ද්‍රයාසේ සමෘද්ධිමත් වේවා සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ මුදුන්පත් වේවා සේවස්සල අතරඥාන බුදුසසුනේ දාන සීල භාවනාදී පාරමී පුරා ගැනීමට සත්‍ය බලයේ ධෛර්යයේ වීර්යයේ ආරක්ෂාව ආශිර්වාදයේ රත්නත්‍රාණු භාව බලයෙන් ලැබේවා සංසාර ගමනේදී ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයේ ජාති ජාතිත් ලැබේවා සිංවත් ගුණවත් නැනවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් සේවක සේවිකාවන්ට අපි එකම ධර්ම මණ්ඩපයකදී දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගයේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යුතුව බුදු පසේ බුදුමහරහතන් වහන්සේ නිවී සනසේ වදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමෘත මහා නිර්වාණ සම්පත්‍ය ප්‍රතිලාභයේ පිණිස මේ උදාර කුසල සම්භාරය අප සෑම දිනාට එකසේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමි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 ධර්මානුශාසනා පැවැත් වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ